සෑහෙන ධර්ම කරුණු රාශියක් ඒකේ බොහොම ගැඹුරුට ගැඹුරට විග්‍රහ වෙනවා. එතකොට ලෝකසානාංශය ඇත්තටම දැන් දීර්ඝ කාලයක් තිස්සේ එතකොට මේ දසුත්තර සූත්‍රයේ එකේ කාරණා වශයෙන්, දෙකේ කාරණා වශයෙන්, තුනේ කාරණා වශයෙන්, හතරේ කාරණා වශයෙන් ওই විදිහට විස්තර කරගෙන ඇවිල්ලා. දැන් මේ වෙනකොට නවයේ කාරණා වශයෙන් විස්තර කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ එතකොට මේ වැඩසටහන සඳහා ලෝකසානාංශයේ ඇත්තටම යොදාගෙන තියෙන්නේ මේ කතමේ නව ධම්මා පහතබ්බා. ප්‍රහාණය කළ යුතු නව ධර්මයන් කුමක්? එතකොට මේ ප්‍රහාණය කළ යුතු නව ධර්මයන් කුමක්ද කියලා අහන ප්‍රශ්නයට එතකොට සරියුත් මහරහතන් වහන්සේම උත්තර සපයලා විස්තර වශයෙන් විභාග වශයෙන් ඉදිරිපත් කරනවා නව තණ්හා මූලකා ධම්මා කියලා. ඉතින් ලොකුසාන් වහන්සේ මම හිතනවා දැන් මේ දවස් 7ක 8ක කාලයක් තිස්සේ සෑහෙන විග්‍රහයක් විස්තරයක් මේ සම්බන්ධයෙන් කරන්න ඇති. ඉතින් අපිත් අපේ ශක්ති පමණින් ටිකක් සූත්‍ර දේශනා අනුසාරයෙන් මේකට තව කරුණු ටිකක් එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මම කල්පනා කළා මේ අපි මේ කතා කරන්න යන සූත්‍රයේ තියෙන නැත්තම් මේ අදාළ මාතෘකාවේ තියෙන එක්තරා අන්දමකින් සිද්ධාන්තමය පැත්තක්. නැත්තම් මීට අදාළ වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් යම් විග්‍රහයක් කරන්න කියලා. මොකද මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි. ඒ වගේමයි අපිට සෑහෙන්න ප්‍රායෝගිකව තේරුම් ගන්න යමකුත් තියෙනවා. සිද්ධාන්තමය වශයෙන් මෙතන තේරුම් ගන්න යමකුත් තියෙනවා. ඒ වගේමයි අපි හොඳින් මේ කාරණාවන් තේරුම් ගත්තොත් අපිට ඒ හරහා අපේ භාවනාවටත් සෑහෙන රුකුලක් අත්වලක් සපය ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මුලින්ම අර අපි කවදත් මතක් කරන්න වගේ මේ අපි කරගෙන යන භාවනාවට අපි සමත විදර්ශනා භාවනාව වශයෙන් පමණක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන එක්තරා අන්දමකින් සුතමේ ඥානයක් හදාගන්න. මොකද අපිට හොඳ සුතමේ ඥානයක් තියෙනවා නම් බහුශෘත භාවයක් තියෙනවා නම් අපි බුදුරජාන් වහන්සේගේ ඒ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ ධර්මය අහලා කියලා දැනගෙන තියෙනවා නම් අපිට සෑහෙන ප්‍රශ්න රාශියක් විසඳ ගන්න අවස්ථාව තියෙනවා. මොකද හුඟක් වෙලාවට ඉතින් අපිට පොතක් පෙරලා බලලා විසඳ ගන්න පුළුවන්. නමුත් අපි අහලා කියලා මේ ධර්ම කරුණු ගැන යම් පමණක විමසීමක් කළා තියෙනවා නම් එතකොට අපිට සෑහෙන මේ කරගෙන යන භාවනාවටත් සෑහෙන අත්දැකක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධහම සම්බන්ධයෙන් අපිට ලොකු විශ්වාසයක් ශ්‍රද්ධාවක් ගොඩනගෙනවා. ඒ නිසා මේ මාතෘකාව යටතේ ඉතින් මම ටිකක් සොයලා බැලුවා මේ බුදුරජාණන් වහන්සේ නැත්නම් බුදුරජාන් වහන්සේත් මේ කාරණා ටිකම විස්තර කරලා තිනවා. අපි එතනට එමු. දැන් මේ සරියුත් මහරතන් වහන්සේ හරියට මේ මල් මාලයක් ගොතන්න වගේ මේ කරුණාකාරාවන් එක එක පෙළ ගස්සලා මේ අපිට ඉදිරිපත් කරනවා. මේක එක්තරා අන්දමින් හරිම මේ ප්‍රස්ථාරගත කිරීමක් වගේ දෙයක් තමයි මේ දසුත්තර සූත්‍රෙත් සිද්ධ වෙන්නේ. කාරණා කාරණා වශයෙන් අපිට නිකන් රචනයක් වශයෙන් මතක තියාගන්න වෙනුවට නිකන් එකාතකින් බැලුවහම වර්තමාන කාලයේ අපි නිකන් වගුගත කරනවා වගේ ප්‍රස්ථාරගත කරනවා වගේ මේ ක්‍රමයක් තමයි දැන් මේ සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එකේ කාරණා වශයෙන් 10ක් ඉදිරිපත් කරනවා, දෙකේ කාරණා වශයෙන් 10ක් ඉදිරිපත් කරනවා, තුනේ කාරණා වශයෙන් 10ක් ඉදිරිපත් කරනවා. ඔය විදිහට දිගට දිගට දිගට කරුණු කාරණා වශයෙන් ඉදිරිපත් කරගෙන යනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ ඉඳන් අපි මේ ශාසනය පැවතගෙන එනකොට වර්තමානයේ නම් අපිට මේ කරුණු කාරණාවන් හොඳින් මතක තියාගන්න ඇත්ත වශයෙන්ම ලොකු ලොකු නැත්නම් සෑහෙන පහසු උපක්‍රම තියෙනවා. අපේ අපිට එකිනෙකා වශයෙන් මතක තියාගත්තේ නැතත් පොතපත්වල ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අද බොහොම සරල තාක්ෂණික මෙවලම් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ හරහා මේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්. නමුත් අතීතයේදී මේ හුඟා මේ බුදුරජාන් වහන්සේගේ දහම් කරුණු එතකොට මේ එකිනෙකා પરම්පරාවෙන් પરම්පරාවට මතක ශක්තියෙන් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ විදිහේ ක්‍රමයක් ඉදිරිපත් කරගත්තාම දැන් මේ සරියොත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනා වගේ ක්‍රමයක් ඉදිරිපත් කරගත්තාම හරි පහසුයි. මොකද එකේ කාරණා 10ක් තියෙන්න ඕනේ. දෙකේ කාරණා 10ක් තියෙන්න ඕනේ. තුනේ කාරණා 10ක් තියෙන්න ඕනේ. ඔය විදිහට පෙළගස්සගෙන ආවහම එතකොට අපිට හරිය පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් යමක් මතක තියාගන්න අමාරු නහම අපි ඒකට පුංචි කවියක් හදා ගන්නවා නැත්නම් සූත්‍රයක් හදා ගන්නවා නැත්නම් මොකක් හෝ අපිට මතක තියාගන්න පහසු ක්‍රමයක් හදා ගන්නවා. අන්න ඒ වගේ මතක තියාගන්න පහසු ක්‍රමයක් මෙතන මේ වගුගත කිරීම තුලත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ එකේ කාරණා වශයෙන් දෙකේ කාරණා වශයෙන් තුනේ කාරණා වශයෙන් මේ විදිහට පෙළගස්සගෙන ආවහම අපිට මොකක් හෝ කරුණක් මගහැරුණොත් අපිට ඒක ටිකක් විපරම් කරලා බලනකොට මේක හොයාගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ පෙළ ගැස්වීම ඇත්තටම මේ ධර්මයේ යහ පැවැත්මට ධර්මයේ දීර්ඝකාලීන පැවැත්මට પરම්පරාවෙන් પરම්පරාවට මේක අවිච්ඡින්නව යන්න සෑහෙන රුකුලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය, ඒ වගේම සංගීත සූත්‍රය සෑහෙන අපිට ධහමේ චිර පැවැත්මට, දීර්ඝකාලීන පැවැත්මට සෑහෙන සේවයක් කරලා තිනවා. ඉතින් හුඟක් කාලවට පසු කාලීනව හොඳට තොරතුරු ඒක රාශී කළා මේ කරුණ කාරණා ඉදිරිපත් කිරීමෙන්ම ධර්මයේ ඒ හොඳ චිරස්ථායි වීමක් නැත්නම් ඒවා අවුල් නොවි එහෙ මෙහෙ නොවි නිවැරදිව සටහන් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ මූලික හැඳින්වීමත් එක්ක අපි එතකොට මේ කරුණු තේරුම් ගැනීම නැත්නම් අපේ හිතේ දරා ගැනීම කරුණු කාරණා වශයෙන් තේරුම් ගැනීමේ තියෙන වැදගත්කමත් අපි මේ තේරුම් ගන්නා ගමින් තේරුම් ගන්න ගන්නවත් සමගම අපි එතකොට ඉදිරිපත් වෙමු අද මාතෘකාව ගැන පොඩි විග්‍රහයක් කරන්න. එතකොට මේ දසුත්තර සූත්‍රයේ මේ නව ධර්ම ආශ්‍රයෙන් එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ නව ධම්මා පහතබ්බා. දැන් එක එක අන්දමින් මේක ඉදිරිපත් කරගෙන ඇවිල්ලා දැන් ප්‍රහාණය කර යුතු ධර්ම නමයක් තමයි දැන් මේ ඉදිරිපත් කරන්නේ. ඒකෙත් ඉදිරිපත් කරන මේ ධර්ම නමයම තණ්හාවට අදාළයි. තණ්හා මුල් කරගෙන තමයි මේ කරුණ නමයම ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි මේ කරුණ නමයට යන්න කලින් මෙතන කරුණ නමයක් තියෙනවා. ඒ හින්දා ටිකක් සංකීර්ණයි වගේ. මට හිතුණා ඊට වඩා ටිකක් සරල තැනකින් පටන් ගන්න. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සාකච්ඡාවක් කරනවා සක්‍ර දෙවියන්ත් එක්ක. ඇත්තරම බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේදී වැඩ වාසය කරනවා ඉන්දසාලා ගුහා කියලා මේ ගුහාවක. දැන් මේ සක්‍ර දෙවියන්ට ලොකු ආසාවක් ඇති වෙනවා බුදුරජාන් වහන්සේව බැහැ දකින්න. මේ සූත්‍රය වශයෙන් කියනවා නම් සක්කපන්හ සූත්‍රය කියලා මේ දීඝනිකායම සූත්‍රය. ඉතින් සක්‍ර දෙවියන්ට ලොකු ආසාවක් ඇති වෙනවා කාලෙකින් මේ ලෞතර බුදුරජාන් වහන්සේව මුණ ගැසුනේත් නැහැ. ධර්මයක් සාකච්ඡා කළෙත් නැහැ. එහෙනම් මම ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ඕනේ කියලා. එහෙම හිතලා මොකද කරන්නේ? යා තමන්ගේ දිව්‍යඥ ඥාණයෙන් හොයලා බලනවා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී කොහෙද වැඩ හිටින්නේ කියලා. එතකොට තේරෙනවා මේ ඉන්දසාලා කියන ගුහාවක තමයි මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්න කියලා. ඉතින් දිව්‍යයන්ටත් මේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරාම එතකොට මේ තවතිසා දිව්‍ය ලෝකේ ඉන්න අනිත් දෙවියොත් සාදු කියලා අනුමෝදන් වෙලා එතකොට මේ සක්‍ර දෙවියොත් එක්ක මේ ගමනට එකතු වෙනවා. එකතු වෙලා දැන් සියලු දෙවියෝම දැන් මේ ඉන්දශාලා ගුහාවට රැස් වෙනවා. එතකොට ඉතින් පොතේ සඳහන් වෙනවා මුළු මේ ගුහාවම ඒකාලෝක වුණා. මුළු ඒ බ්‍රාහ්මණ ග්‍රාමයේම ඒකාලෝක වුණා කියලා. මේ දෙවියන්ගේ රශ්මිය නිසා, ආලෝකය නිසා. ඊට පස්සේ ඉතින් මුලින් ඇත්තටම පංචසික එහෙම ඇවිල්ලා තමයි මේ බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් කෙසේ නමුත් පස්සේ සක්‍ර දෙවියන් දේවේන්ද්‍රයාම මේ තමන්ට තිබිච්ච ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ මේ ප්‍රශ්නේ ඇත්තටම මේ අපි අද කතා කරන්න යන සූත්‍ර කොටසට සෑහෙන්න සමගාමී බවක් තියෙනවා. ඒකෙදි සක්‍රදවිය අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. දැන් මේ දිව්‍ය දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ, මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයෝ, ඊළඟට ගාන්ධර්ව ලෝකේ ඉන්න ඒ ගාන්ධර්වයෝ, අසුරයෝ මේ වගේ මේ විවිධාකාර සත්වයින් ඕනෝන්ට ප්‍රියශීලීව ඕනෝන් එක්ක බොහොම කැමැත්තෙන් සමගියෙන් ඉන්න කැමැත්තක් තියෙනවා. නමුත් එහෙම ඉන්නේ නැහැ. හුඟක් වෙලාවට ඕනෝන් වෛරය ඇති කරගන්නවා, දබර ඇති කරගන්නවා, කලහ ඇති කරගන්නවා, විවාද ඇති කරගන්නවා. ඉතින් මෙහෙම මේ අර මුලින් තිබුණට මේ ඕනෝන් බොහොම සමගි සම්පන්නව ඉන්න ඕනේ කියලා උවමනාවක් තිබුණට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් දැන් සක්‍රදෙවියන්ට ප්‍රශ්නයක්. ඇයි මේ ඕනෝන් අතර එකතකින් සමගියෙන් ඉන්න කැමැත්ත තියෙද්දිත් මේ දැන් දිව්‍ය ලෝකේ බැලුවාම ඉතින් දෙවියෝ සෑහෙන පිං කරලා තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට සමගියෙන් ඉන්න ආයේ උගන්වන්න දෙයක්වත් නැහැ. හැබැයි දෙවියන් අතරත් යම් ප්‍රශ්න තියෙනවා. දෙවියෝයි අසුරයෝ අතරත් ප්‍රශ්න. ඒගොල්ලෝ අතරත් යුද්ධ. ඉතින් මිනිස්සයා අතර නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් කෙලවරක් නැති යුද්ධ තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් ඉතින් අපි වෙනුවෙන්ද වගේ මේ සක්‍රදවියෝ අහනවා. දැන් මේ සාමාන්‍යයෙන් සමගියෙන් ඉන්න කැමැති ප්‍රජාවක් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, මේ ගන්ධව්‍ර ලෝකේ, අසුර ලෝකේ හින්දැද්දී. ඇයි මේ තරම් ගැටුම් ප්‍රශ්න වෛර සහගත මේ වගේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා අහුවාම ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒකට හේතුව මේ ඊර්ෂාවයි මසුරුකමයි කියලා. ඉස්සා මච්චරිය කියන එක තමයි මේකට හේතුව වශයෙන් පෙන්වන්නේ. අපිට හිතා ගන්න පුළුවන් මේ ඊර්ෂාව තියෙන තැනක් ඊර්ෂාව අපේ හිතේ ඇති වුණොත් ඔන්න එක අතකින් අපිට අර තවත් කෙනෙක් ගැන බොහොම සුහදව හිතන්න අමාරුයි. නැත්තම් එයා ගැන මෛත්‍රියක් කරන්න අමාරුයි අන්න ඊර්ෂාව පහළ වුණාම. මොකද අපිට එයාගේ තියෙන දේවල් ගැන යම් පමණක ඊර්ෂාවක්. එයාගේ තියෙන සම්පත් සම්බන්ධයෙන්, එයාගේ තියෙන දැනුම සම්බන්ධයෙන් එයාගේ තියෙන අපි හිතමු එයාගේ තියෙන රූපයේ තියෙන ලස්සන සම්බන්ධයෙන් එයාගේ තියෙන ශක්තිමත් බව සම්පන්නේ මේ සම්බන්ධයෙන් මේ මොකක් හෝ කරුණක් සම්බන්ධයෙන් අපිට යම්කිසි ඊර්ෂ්‍යාවක් අපේ හිතේ පහළ වුණොත් අන්න අර අපේ සක්‍ර දෙවියෝ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ මේ ඕනෝන් අතර බොහොම සමග සම්පන්න ප්‍රියශීලී ස්වභාවයක්. නමුත් ඒ ස්වභාවය අන්න නැති වෙලා යනවා ඊර්ෂ්‍යාවක් ඇති වුනහම. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ මේකටම එකතු කරනවා මච්චරිය කියන එක. මසුරු බව කියන එක. මසුරු බවක් කියන්නේ සාමාන්‍යයෙන් මගේ සම්පතක්, මගේ දෙයක්. තවත් කෙනෙක් භුක්ති විඳිනවා දකින්න තියෙන අකමැත්ත. අපි බෙදා හදාගෙන කනවා වෙනුවට අපිට වමනයි අපේම කරගෙන එක්ක මගේම කෙනෙක් ඒක සම්බන්ධ කරගන්න ඕනේ මගේම දෙනෙක් කෙනෙක් ඒක භුක්ති විඳින්න ඕනේ එහෙම නැත්නම් පිට කෙනෙකුට ඒක යනවට කැමති නැහැ. ඉතින් අන්නේ වගේ ස්වභාවයක්. ඒතකොට මේ මසුරු භවයේ තියෙනවා. ඒතකොට මේ මසුරු භව තියෙන තා එතකොට අපිට ඕනෝන් හරහා සමගියෙන් බොහොම ප්‍රියශීලීව මෛත්‍රී සහගතව ඉන්න අමාරු බව මේකෙන් පේනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ අර මිනිස්සය වශයෙන් දෙවියෝ වශයෙන් නැත්තම් අසුරය වශයෙන් ගාන්ධර්වය වශයෙන් මේ සියලුම ප්‍රජාව සමගින් ඉන්න කැමති වුණත් ඉන්න බැරි වෙන්න හේතුව වශයෙන් එතකොට මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් මූල හේතුවක් වශයෙන් එතකොට මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඊට පස්සේ මෙතනින් සක්‍ර දෙවියෝ නවතින්නේ නැහැ. එතුමා අහනවා එතකොට මේ ඊර්ෂ්‍යාවටයි මසුරුකමටයි හේතුව මොකද්ද? එතකොට බුදුරජාන් වහන්සේ ඒකට හේතුව වශයෙන් පෙන්වන මේ ප්‍රිය අප්‍රිය කියලා දෙකක් මේ ලෝකේ තියෙනවා. අපිට ඇතම් දේවල් ප්‍රියයි, ඇතම් දේවල් අප්‍රියයි. ඇතම් දේවල් වලට අපි කැමතියි, ඇතම් දේවල් වලට අපි අකමැතියි. ඒ නිසා මේ ප්‍රිය අප්‍රිය වශයෙන් තියෙන නිසා ඔන්න අපි ඒ අතර මෙහි දෙපැත්තක් තියෙන නිසා අපිට ප්‍රිය දේවල් කොටසක් වෙනම තියෙනවා, අප්‍රිය දේවල් කොටසක් වෙනම තියෙනවා. නැත්තම් ප්‍රිය පුජ්‍යලීන් වෙනම ඉන්නවා, අප්‍රිය පුජ්‍යලීන් වෙනම ඉන්නවා. මේ විදිහට අපි හිතන තාක් ඔන්න ඒක ඊර්ෂාවටත් මසුරුකමටත් හේතු වෙනවා කියලා ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඊළඟට ප්‍රියාප්‍රිය දෙකට හේතුව මොකද්ද කියලා ඔන්න නැවතත් සක්‍රදීව ප්‍රශ්න කරාම ඒකට හේතුව ඡන්දයයි කියලා කැමැත්තයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මේ කැමැත්ත අනුව තමයි එතකොට ප්‍රියාප්‍රිය දෙක හැදෙන්නේ. ඊළඟට ඡන්දයට හේතුව මොකද්ද කියලා වහම ඔන්න විතර්කයයි කියලා කියනවා. ඒ කියන්නේ හිතේ තමයි එකතකින් ඔන්න දැන් ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ටික ටික ටික අර යෝනිසෝ මනසිකාරයෙන් මේ සක්‍ර දෙවියන්ව ටික ටික චිත්ත අභ්‍යන්තරයට තමයි අරගෙන යන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් හිතේ තමයි ඔන්න ප්‍රිය අප්‍රිය දෙක පහළ වෙන්නේ. ඒකට හේතුව වශයෙන් ඡන්දය පෙන්නනවා. ඡන්දයට හේතුව වශයෙන් ඔන්න විතක්කයක් පෙන්වනවා. දැන් විතර්කය කියලා ගියවහම ඔන්න තවත් සූක්ෂම මට්ටමකට ආවේ විතර්කයට හේතුව වශයෙන් ප්‍රපංච සංඥා සංඛා කියලා ටිකක් ගැඹුරු මාතෘකාවක් ප්‍රපංච මේ ප්‍රපංච ස්වභාවයන් තමයි කියලා තණ්හා දිට්ඨිමාන වශයෙන් අපි දිගට දිගට හිතින් හිතාගෙන යන යෑමක් තමයි මේකට හේතුව වශයෙන් ඔන්න මේ සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. අපිට හැබැයි මතක තියාගන්න වටිනවා මේක පටන් ගත්තේ අර මේ දසුත්තර සූත්‍රයේන මාතෘකාවට ටිකක් සමාන තැනකින්. ඒ කියන්නේ අපි හැමෝම සමගියෙන් සතුටින් සමාදානෙන් ඉන්න කැමති වුණත් එහෙම ඉන්න බැරුව එකිනෙකා එනකොටා ගනිමින් වෛර සහගතව ඉන්න හේතුව මොකද්ද කියලා තමයි සක්‍රදේවිය ඇහුවේ. ඒකට තමයි බුදුරජාන් වහන්සේ මේ විදිහට ක්‍රමානුකූලව ඔන්න යෝනිසෝ මනසිකාරයෙන් අපිව ගැඹුරට එක්කන් යන්නේ. ඊළඟට තවත් සූත්‍රයක් තියෙනවා කලහ විවාද සූත්‍රය කියලා මේ සුත්තනිපාතේ කුද්දක නිකායේ එන සුත්තනිපාතේ ඒකත් හරිම ලස්සනයි. ඒකේ කෙලින්ම ඍජුවම අහන්නේ මේ ප්‍රශ්නයමයි. ඒක එතින්දී මේ ප්‍රශ්න කරන තැනැත්තා කෙලින්ම අහන්නේ මේ කලහ, කියන්නේ කෝලාහල ඇති වෙන්න, විවාද ඇති වෙන්න, ඊළඟට හැඬීම් වැළපීම් සිද්ධ වෙන්න, ශෝක පරිදේවයන් සිද්ධ වෙන්න, ඊළඟට මසුරුකමට, මාන්නෙට, ඊළඟට මේ කේලම් බස් වලට මෙන්න මේකට හේතුව මොකද්ද? ඍජුවම මේ දසුත්තර සූත්‍රයේදී කතා කරන මාතෘකාවමයි අහන්නේ. එතකොට මේකට හේතුව මොකද්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ එතනදිත් කියන්නේ කෙලින්ම ඒකට හේතුව ප්‍රිය වස්තුන්. ප්‍රිය වස්තුන් නිසා තමයි මෙන්න මේ අර වගේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. කියලා දැන් ටිකක් කාරණාව ඍජුවම කියලා දානවා. ඊටස්සේ ප්‍රිය වස්තුන්ට මොකද්ද හේතුව කියලා අහුවාම අන්න ඡන්දය කියලා කියනවා. එතකොට අපිට තේරෙන දැන් මේ දෙන උත්තරයි අර අපි දැන් මේ මොහොතට කලින් සාකච්ඡා කරපු ඒ සක්ක පන්හ සූත්‍රය අතර යම් පමණක සමාන්තර ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඡන්දයට හේතුව මොකද්ද කියලා අහුවාම මේ සාත අසාත ධර්මයන් වශයෙන් මේ කියන්නේ සුව දුක් ගෙන දෙන වේදනාවන් වශයෙන් එතකොට අපිට සාමාන්‍යයෙන් එතන බුදුරජාණන් වහන්සේ එතන උත්තරයක් දෙනවා සාත ධර්මයන් අසාත ධර්මයන් වශයෙන් සුව සුව දුක් ඇති කරන වේදනාවන් වශයෙන් ඒකට උත්තරය දෙනවා. ඒකට හේතුව නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්නවා පස්සපච්චා වේදනා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දි මේ සුව දුක් වලට හේතුව සුව වේදනාවන් දුක් වේදනාවන් වලට හේතුව මොකද්ද කියලා අහුවාම එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඒකට හේතුව ස්පර්ශයයි කියලා. ස්පර්ශයට හේතුව මොකද්ද කියලා ගුවාම නාම රූපයි කියලා කියනවා. එතකොට ආයෙත් ගැඹුරකට යන්නේ. ඊටාම සූක්ෂම මට්ටමක් දක්වා තමයි අරගෙන යන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන එක ලක්ෂණයක් තමයි මේකෙන් බාහිරට ප්‍රතිකර්ම යොදනවා වෙනුවට හැමතිස්සෙම මුලට මුලට මුලට ඒකේ ස්වභාව මේ ආරම්භක தത്വයට නැත්නම් මූල ස්වභාවයට තමයි අරගෙන යන්නේ. ඒක තමයි ඉතින් කතකින් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මයේ තියෙන සුවිශේෂත්වය යෝනිසෝ මනසිකාරයෙන් මේ ප්‍රශ්නයක තියෙන මූල ස්වභාවයට ප්‍රශ්නයේ තියෙන මූලික හේතුවට තමයි අරගෙන යන්නේ. එතකොට එතනත් ගැඹුරකට ගිහිල්ලා තමයි නවත්තන්නේ. එතකොට දැන් අපි බලමු මේ දසුත්තර සූත්‍රයේත් මේ වගේම ප්‍රශ්නයකින් තමයි පටන් ගන්න අපිට සුදුසු. මොකද අපි තේරෙන තැනකින් පටන් ගත්තාම මේක විසඳ ගන්න පහසුයි. මේකෙදිත් අපිට මේ සරියුත් මහරතන් වහන්සේ කියන්නේ දණ්ඩාදාන, සත්තාදාන, කලහ, විග්ඝහ, විවාද, තුවන්තුවම් පේසුඤ්ඤ, මුසාවාදා, අනේකා පාපක අකුසල ධම්මා සංවත්තಂತಿ කියලා ඔන්න මේ සාමාන්‍යයෙන් මේ මනුස් මිනිසුන් අතර තියෙන මේ විවිධාකාර ප්‍රශ්න රාශියක් තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි සරලව තේරුම් ගත්තොත් දඬු ගැනීම, සැත් ගැනීම නැත්නම් මේ අවියායුධ ගැනීම ඊළඟට මේ විවිධාකාර කෝලාහල, වාද විවාද ඊළඟට තෝතෝ වරපල කියලා මේ ඕනෝන් අතර ඇති කරගන්නා විවිධාකාර නිග්‍රහ කිරීම, ගැරහීම් වගේ දේවල් ඊළඟට කේලාම් කීම් ඊළඟට බොරු කීම් මේ වගේ විවිධාකාර নানা ප්‍රකාර මේ අකුසල ධර්මයන්ට හේතුව මොකද්ද කියලා ඔන්න අපිට එතනින් පටන් ගත්තොත් ඒකට හේතුව වශයෙන් මෙන්න මේ දසුත්තර සූත්‍රයේදී මේ නවක කොටසදී නව ධර්මයන් යටතේදී මේ සරියොත් මහරතන් වහන්සේ කියනවා ඒකට හේතුව මේ අයිති දේවල් රැකගන්න ගිහිල්ලා තමයි මේක වෙන්නේ කියලා. ආරක්ෂාදිකරණම් කියලා තමයි ඒකට හේතුව වශයෙන් පෙන්වන්නේ. දැන් මේ අයිති දේවල් තියෙනවා නම් ඒවා රැකගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා ඔන්න කියනවා. අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒකෙන් ඊටට ආපස්සට එන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් ඒකෙන් ආපස්සට යනකොට අහනවා සූත්‍රයට සූත්‍රයට අනුව අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒතකොට අයිති දේ රැකගන්න කියන මේ ආරක්ෂ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? ඔන්න ඒකට හේතුව වශයෙන් පෙන්වනවා අන්න මච්චරිය කියලා මේ මසුරුකමයි. ඒකට හේතුව මසුරුකමයි කියලා පෙන්වනවා. ඊළඟට මසුරුකමට හේතුව මොකද්ද කියලා පෙන් අහනවා. එතකොට හේතුව වශයෙන් පෙන්වනවා පරිග්ගහ කියලා මේ Taman අයත් කරගෙන සිටීම. මොනාහරි දෙයක් අපිට අයිති නම් අපි අයත් කරගෙන තියෙනවා නම් ඔන්න ඒ අපි අයිති දේ ගැන තමයි ඔන්න මසුරුකමක් ඇති වෙන්නේ. අපිට ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. මම මට අයිති දෙයක් අනිත් අයත් එක්ක සාධාරණ වෙනවට කැමති නැත්තම් මම මේක පාවිච්චි කරන්න ඕන කියලා හිතනවා නම් මම කැමති නැත්තම් ඒක අනිත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න ඔන්න ඒ ගැන මට ඇති වෙන්නේ මසුරුකමක්. ඒතර මසුරුකමක් ඇති වුනහම ඔන්න මම ඒක කොහොම හරි ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. එක්ක ඔන්න කොහේ හරි ආරක්ෂා සහිතව තැම්පත් කරලා තියාගන්නවා නැත්නම් කාමරයක තියාගන්නවා මා ගාවම තියාගන්නවා නැත්නම් ඔන්න මොන හරි ආරක්ෂක විවිධාකාර විවිධ දහන සලස්සනවා ඉතින් හැමතිස්සෙම අපි ඒ ගැන ඇහැ ගහගෙන ඉන්නේ මොකද ඒ ගැන ලොකු මසුරුකමක් දැන් මේ හිතේ තියෙනවා ඊළඟට දැන් ඒකට හේතුව වශයෙන් මේ අයත් කර ගැනීමට හේතුව මොකද්ද කියලා එතකොට සලකන ගියාම එතනට හේතුව වශයෙන් පෙන්නනවා මම මගේ කියලා දැඩිව ගැනීම කියලා වශයෙන් පෙන්නනවා ඒකට අජ්ජෝසාන කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා එතකොට මේ මම වගේ කියලා දැඩිව ග්‍රහණය කිරීම නිසා තමයි ඔන්න අර තමන් අයිති කරගෙන අයිති කරගන්න යන්නේ. හොඳටම මම මගේ කියලා අල්ලගත්තාම මේක මට ඕනේ. මගෙම තමයි කියලා ඔන්න අල්ලගත්තා නම් ඔන්න ඒක අයිති කරගන්න යනවා. මොකද වෙන කෙනෙකුට යන්න දෙන්න කැමති නැහැ. ඒක මටම ඕනේ. කියන ඔන්න අයිති කරගන්න යනවා. ඊළඟට මම වගේ කියලා අල්ලගන්න හේතුව මොකද්ද කියලා අහුවාම ඒකට හේතුව චන්දරාගයි කියලා අපිට මේ සූත්‍රය අනුව හිතා ගන්න පුළුවන්. අපිට යමක් පිළිබඳව චන්ද රාගයක් තියෙනවා නැත්නම් එකාතකින් බැලුවාම රාගිකව අපි යමක් ගැන ඇලෙනවා නම් අන්න ඒ අනුව තමයි අපි ඒක මක්ටම කරගන්න ඕනේ කියලා හිතන්නේ. මගේම කරගන්න ඕනේ කියලා අපි හිතන්නේ. ඊළඟට චන්ද රාගයට හේතුව කියලා මොකද්ද බැලුවොත් ඒකට හේතුව විනිශ්චය වශයෙන් පෙන්නනවා. ඔන්න විවිධාකාර අපි තුමු වස්තුන් රාශියක් තියෙනවා. ඒ ඒ විවිධාකාර වස්තුන් රාශියෙන් එකක් අපි තෝරගත්තාම අන්න එතන විනිශ්චයක් සිද්ධ වෙනවා. ඒක තමයි එතකොට මේකට හේතු වශයෙන් පෙන්වන්නේ. ඊළඟට විනිශ්චයට හේතුව මේ ලාභයන් ලැබිලා තියෙන්න ඕනේ. අපි සතුව යම් දෙයක් තියෙන්න ඕනේ. ඒකට හේතුතර ලාභයන් වශයෙන් ලැබීම වශයෙන් පෙන්වන්න පුළුවන්. ලැබීමට හේතුව පරියෝසాన කියලා ඔන්න ඒකට හේතුව මේ පරිේශණය. අපිට ලාමයක් ලැබෙන නම් අපි හොයන්න ඕනේ. හෙවීම හරහා තමයි ලැබෙන්නේ. එතකොට ලැබීම ලැබුණේ හෙව්වහම. එතකොට මේ සෙවීම නිසයි ඒක හම්බුනේ. සොයන්නේ මොකද? සොයන්නේ ඔන්න තණ්හාව නිසා. දැන් මේකේ මම ගියේ අගින්නම් මුලට. එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ අපි මේ අත්දකින්නේ සාමාන්‍ය මේ යටම තියෙන තට්ටුව. අපි මේ මුලට යන්නේ නැහැ. සාමාන්‍ය යෝනිසෝ මනසිකාරය අපි යොදන්නේ නැහැ. අපි මේ යටම තට්ටුවේ තියෙන ප්‍රශ්න වලට තමයි අපි සාමාන්‍ය විසඳුම් දෙන්නේ. අපි යම් යම් ගිවිසුම් සකස් කරන්නේ මේ යටම තියෙන ප්‍රශ්න යටම තියෙන ප්‍රශ්න විසඳන්න. මොකද්ද මේ ඕනෝන් අතර තියෙන කෝලාහල, දඬු මුගුරු ගැනීම, අවියාවුද ගැනීම, කේලාම් කීම්, මුසාවාදා කීම්, විවිධාකාර සම්ඩු සරුවල් මේවට තමයි අපි සාමාන්‍ය විසුඳෙන් දෙන්න යන්නේ. ඔවුනොන් ගහ බැනගෙන. නමුත් දැන් මේ සරියුත් මහරහතන් වහන්සේ අපිව මේක ටික ටික ටික ටික ටික මුලට මුලට මුලට එකගෙන යනවා. මේ විදිහටම මේක විග්‍රහ කරනවා මහා නිදාන සූත්‍රයේත්. මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේත් ආනන්ද ආනන්ද සාමීන් වහන්සේත් අතර ඇති වෙච්ච බොහොම ලස්සන සාකච්ඡාවක්, ගැඹුරු සාකච්ඡාවක්. ඒකත් මේ දීගනිකායේදී හම් වෙන්නේ. ඒකෙදිත් මේ විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ කොහොමද මේ තණ්හාව වර්ධනය වෙන්නේ? තණ්හාව නිසා කොහොමද දැන් මේ කොහොම ටික ලියලගෙන ලියලගෙන ලියගෙන සම්පූර්ණයෙන් අතුපැත් අතුපතර විහිදගෙන යන්නේ. දැන් අපි ආයි මුලට ගියොත් තණ්හාව නිසා තමයි කෙනෙක් තණ්හා පටිච්ච පරියේෂණ. තණ්හාව නිසා ඔන්න සෙවීමක් කරනවා. අපේ හිතේ ඇති වෙන යම් කිසි දෙයක් ගැන උවමනාවක්, තණ්හාවක්, කැමැත්තක්. නැත්නම් එක්තරා අන්දමක පිපාසයක් ඔන්න හිතේ ඇති වෙනවා. ඒ හරහා ඔන්න හිතන්න පටන් ගන්නවා, හොයන්න පටන් ගන්නවා. පරිේශනයක් කරන්න පටන් ගන්නවා. දැන් එක දේවල් හොයනවා. හෙව්වට පස්සේ ඔන්න හම්බ වෙනවා. ලාභෝ කියලා ඔන්න හෙව්වට පස්සේ හම්බ වෙනවා. දැන් එකක් නෙමෙයි කීපයක්ම හම්බෙලා තියෙන්නේ. හම්බුනාට පස්සේ දැන් ඉතින් විනිශ්චය කරන්න දැන් මේ කොයි මේකෙන් කොයි එකද හොඳ මේක? කොයි කෙනාවද මන් තෝරගන්නේ? කියලා ඔන්න ඉතින් විනිශ්චය කරන්න යනවා. ඉතින් එහෙම විනිශ්චය කරන්න ගියාම ඔන්න වැඩිම කෙනා වැඩිම අපේ හිතේ රාගය ඇති කරන අපේ හිතේ කැමැත්ත ඇති කරන අපේ හිතේ ඇල්ම ඇති කරන කෙනාව තමයි අපි තෝරගන්නේ. අපේ හිතේ ඇල්ම ඇති කරන දේ, අපේ හිතේ ඇල්ම ඇති කරන වස්තුව තමයි අපි තෝරගන්නේ. ඉතින් ඒක අතකින් බැලුවාම අපේ හිතේ කෙලෙස් වැඩියෙන්ම වර්ධනය කරන වස්තුව තමයි අපි ලං කරගන්න හදන්නේ. ඉතින් ඒක තමයි මේ කරුණාකාරණා අනුව අපිට තේරෙන්නේ, තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතේ මුලින් ඇති උනේ බොහොම සරල තණ්හාවක්, වොමනාවක්. ඒ ඌමනාව අනුව ඔන්න අපි පරීක්ෂණයක් කරනවා. කොහෙන්ද මේ හොයාගන්න පුළුවන්? මේ වස්තුව කොහෙද තියෙන්නේ? මේ භාණ්ඩේ කොහෙද තියෙන්නේ? මේ තැනැත්තා තැනැත්තිය කොහෙද ඉන්නේ? කියලා ඉතින් අපි හොයනවා. එක්කෝ ඉතින් පත්‍රයේ දැන්වීමක් දාලා හොයනවා. ඉතින් නැත්තම් යාළුවන්ට මිත්‍රයන්ට කියලා හොයනවා. විවිධාකාර ක්‍රමවලට ඉතින් වර්තමානයේ ඉතින් අපි හොයනවා. নানা ප්‍රකාර ක්‍රම ඉතින් රාශියක් අද වර්තමානයේ ඉතින් ඒක අපි කැමති දේවල් හොයා ගැනීම සඳහා සැදී පැහැදී තියෙනවා. ඉතින් ඔන්න හෙව්වට පස්සේ හම්බ වෙනවා. ඉතින් එකක් නෙමෙයි දෙකක් තුනක් හතරක් කීපයක්ම හම්බ වෙනවා. හම්බුනහම දැන් ඊළඟට අපේ දැන් විනිශ්චය කරන්න ඕනේ මේ කොයිකද හම්බෙන්නේ. මේ කොයිකද මගේම කරගන්නේ. මා ගාවින්ම තියාගන්න ඕනේ කොයිකද කියලා ඔන්න ඉතින් හොයන්න අවශ්‍යයි. මේ විනිශ්චය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ තමන්ගේ හිත වැඩියෙන්ම බැඳිච්ච තින බැඳිච්ච කෙනා නැත්නම් බැඳිච්ච වස්තුව බැඳිච්ච ද්‍රව්‍ය දේ ඔන්න අපි මගේ කියලා ගන්නවා. ඉතින් ඒක තමයි චන්දරාගයක් ඉන්නේ. විනිශ්චයෙන් පස්සේ ඔන්න විනිශ්චය කරන්න ඔන්න චන්දරාගය මුල් වෙනවා. අපි ඒ ගැන තියෙන රාගික කැමැත්තක් නැත්නම් කාමච්ඡන්දය එතෙන්ට මුල් වෙනවා. ඒ හරහා ඔන්න මම මගේ කියලා ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා. දැඩිව ග්‍රහණය කරගත්තට පස්සේ අයත් කරගන්නවා. ඒක ඔන්න දැන් මගෙමයි. වෙන කිසිම කෙනෙකුට දැන් එයා දිහා බලන්නවත් බෑ. වෙන කවුරු හරි බැලුවොත් ඔන්න මට තරහ යනවා. මොකද අන්නේ ඒත්ෙන් තියන්න මච්චරියට එනවා. මච්චරිය කියන්නේ මසුරුකම. දැන් ඕන මගේම කියලා මං අල්ලගත්තා. මගේම කියලා මම තහවුරු කරගත්තා. අනිත් අයටත් ප්‍රසිද්ධිය කිව්වා. ඊට පස්සේ ඉතින් ඒ මං සතු දේ අනිත් සතු වෙනත් කෙනෙක් සතු වෙනවට වෙනත් කෙනෙක් පරිභෝගන කරනවාට මගේ හිතේ කිසි කැමැත්තක් නැහැ. ඔන්න මච්චරියක් පහළ වුණා. මසුරුකමක් පහළ වුණා. ඉතින් මේ මසුරුකම හරහා අපි පුළුවන් තරම් ඔන්න දැන් අපි ආරක්ෂා විධිදාන හොයනවා. දැන් මොකද මං කැමති දෙයට අනිත් අයත් කැමතියි. මොකද මේ තණ්හාව මට විතරක් නෙමෙයි සාධාරණ අනිත් අයට සාධාරණයි. අනිත් අයත් ওই විදිහම පරිශ්‍රණයක් ඒ ඒ අයගේ හිතේ කරනවා. ඒ අය ඒ ඒ අයගේ සිත් සතන් තුල කරනවා. ඒ අයගේ සිත් සතන් තුල කරන්න යාම නිසා ඔන්න ඒ අයගෙන් යම් පමනක මගේ දෙයට යම් පමණක හානියක් සිද්ධ වෙයි කියන බයෙන් ඔන්න විවිධාකාර ආරක්ෂක විධිවිධානයන් සලස්සන්න සිද්ධ වෙනවා. ඒ හරහා ඔන්න අපිට ආයුධ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා, කැති මුගුරු අරගන්න සිද්ධ වෙනවා, කේලාම් කියන්න සිද්ධ වෙනවා, මුසාවාදයට ඉඩ ලැබෙනවා, කලහ විවාද ඔක්කොම සිද්ධ වෙනවා. එතකොට මේ කාරණා අනුව අපිට තේරෙනවා මේ තණ්හාවෙන් පටන් ගත්ත එක මේ මුළු ලෝකෙ පුරාම පැතිරලා පැතිරලා පැතිරලා ගිහිල්ලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට මේ මහා නිදාන සූත්‍රයේත් ඊළඟට මේ දසුත්තර සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේත් මේ මේ තණ්හාව ලියලගෙන ගිහිල්ලා මේ තරම් මුළු ලෝකේ පුරාම මේ අතු ඉතිරි විහිදලා පැවතිලා තියෙන ආකාරය මේ විදිහට විස්තර කරනවා බොහොම අපූර්වට. ඊළඟට අපිට මේ තණ්හාව ගැන සාමාන්‍යයෙන් කතා කරනකොට අපි සාමාන්‍යයෙන් දුකට හේතුව නැත්නම් දුක්ඛ සමුදය වශයෙන් තණ්හාවම ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි හුඟ දෙනෙක් හැමෝම වගේ දන්නවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු පළවෙනි සූත්‍රය. ඒතර ඒ සූත්‍රයේදී දුකට හේතුව වශයෙන් දුක්ඛ සමුදය වශයෙන් ඉදිරිපත් කරන්නේ කෙලින්ම තණ්හාව. ඉතින්ද කියන්නේ කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි කුමක්ද මේ ආර්ය වූ දුක්ඛ සමුදය? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කුමක්ද? එතකොට ඒකට උත්තරේ වශයෙන් බුදුරජාන් වහන්සේම කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිති නන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න තණ්හාවම මේ සියලු දුකට හේතුව වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් එතකොට අපිට අද මේ වෙනතුරුත් සාකච්ඡා කරපු මේ කොටසෙන් උනත් අපිට තේරෙනවා මේ විවිධාකාර ප්‍රශ්න රාශියක් ඇති වෙන බව අපිට පැහැදිලි. දැන් තමත් මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා මුළු ලෝකෙම. එතකොට දැන් මේ විග්‍රහ කරගෙන යන යන ආකාරයට අපිට තේරෙනවා මුලට මුලට යනකොට අන්න තණ්හාව තමයි මේකේ මුල තියෙන්නේ. ඒකාතකින් දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වහම සමහරවිට අපිට ඒකාතකින් තේරෙන්නේ නැහැ. එකපාරට හිතා ගන්න අමාරුයි ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. නමුත් දැන් සමහරවිට කෙනෙකුට හිතා ගන්න ටිකක් පහසු වෙන්න ඉඩ තියෙනවා. අපි මේ ක්‍රමානුකූලව විග්‍රහ කරගෙන යනකොට සූත්‍ර දේශනානුව කල්පනා කරලා බලනකොට මේ තණ්හාව තමයි හරියට මේ ප්‍රශ්නවල මුල. ඒ වගේම නිකන් ප්‍රශ්නවල නිකන් අම්මා කෙනෙක් වගේ ඉන්න තණ්හාව. තණ්හාව ඇත්තම ස්ත්‍රීලිංගික පදයක් වශයෙන් ඔය ඉදිරිපත් කරන්නේ තණ්හාව තමයි එතකොට මේ අම්මා වගේ ඉන්නේ මේ ප්‍රශ්නවල. ඊළඟට මේකෙත් අපිට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රෙත් පොඩ්ඩක් අපි ගැඹුරකට ගියොත් ඒක මේ තණ්හාවේ විවිධ ලක්ෂණ පැතිකඩ රාශියක් පෙන්ලා දීලා තියෙනවා. පෝනෝ භවිකා කියලා වචනයක් සඳහන් වෙනවා. ඉතින් අපිට පෝනෝ භවිකා කියලා ඇහෙනකොට අපි අපි හිතන්නේ පුනර්භවය සම්බන්ධයෙන් ඔන්න තණ්හාව මුල් වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා මේ අපිට වර්තමාන වශයෙන් උත් මේකේ යම් අර්ථයක් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි හිතුවට පෝනෝ භවිකා ඔන්න ඊළඟ භවයක් පුනර්භවයක් සිද්ධ කරන්න ඔන්න තණ්හාව මුල් වෙනවා. මේ භවයේ අපි මේ යනකොට අපි තෘප්තිමත් භාවයකින් නෙමෙයි මේ යන්නේ. අපි සියල්ල සම්පූර්ණ වෙලා සම්පූර්ණ තෘප්තිමත් බවකින් හරිම සතුටකින් සැහැල්ලුවකින් මේ යන අවස්ථා හරිම විරලයි. හුඟක් වෙලාවට අපි මේ යන්නේ හරිම අප්තෘප්තිමත් මට්ටමකින්. ඒකයි ඔය ප්‍රට්ටපාල සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මේ ලෝකේ හැමතිස්සෙම ඌණයි. මොකද්දෝ අඩුවක් තියෙනවා. අප්තෘප්ති කරයි. අතිත්තෝ අප්තෘප්ති කරයි. කොයි තරම් තිබුණත් මදි. තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලයි තියෙන්නේ. ඉතින් මේ තණ්හාව ගැනම විවිධාකාර අන්දමින් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්ම ධර්ම කාරණා. ඒතර අපිට තේරෙනවා මේ සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ඌණ ස්වභාවයක්. කොයි තරම් මිල මුදල් තිබුණත්, යාන වාහන තිබුණත්, සැප සම්පත් තිබුණත්, රැකී ආරක්ෂාවන් තිබුණත් මේ අවශ්‍යයි කියලා හිතන විවිධාකාර සැප සම්පත් කෙනෙක් ලබාගෙන තිබුණත් ඒත් මදි. මොකද්දෝ අඩුවක් තියෙනවා. තණ්හාවට තමයි දාසකම් කරන්නේ. ඉතින් අපි හිතන්නේ මේ අපි කෙනෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් අපි ඉදිරිපත් වෙනවා කියලා. නමුත් අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මේ තණ්හාවට අපි දාසයෙක් බවට පත් වෙලායි තියෙන්නේ. ඉතින් මේ කාරණාවම අර කෙනෙක් මේ යනකොටත් අර අප්තෘප්තිකරව තමයි මේ යන්නේ. ඉතින් ඒ නිසාම මේ අද්දිත් සම්පූර්ණ තෘප්තිමත් බවක් නැති නිසා ඔන්න ඊළඟ භවයේදීත් ඊළඟ භවයකුත් අපි පතනවා තණ්හාව මුල් වෙනවා. තණ්හාව මුල් වෙලා ඔන්න ඊළඟ භවයකටත් යනවා. එතනත් අපි හොයනවා. එතනත් අපි තෘප්තිමත් භාවයක් හොයන්න පටන් ගන්නවා. එතනත් අපි විවිධාකාර පරිේශණයන් කරනවා. ඒ හරහා තණ්හාව තව තව ලියලලා වැඩෙනවා. ඔන්න ඒත්සරත් අපි මේ යනවා. එතනත් මේ ගිහලා ඔන්න ආයේ මේ යද්දිත් එතනත් තියෙන අපතෘප්තිකර බවක්. එතනත් අපි ਸਰව සම්පූර්ණ වෙලා හිත සම්පූර්ණයෙන් හදාගෙන තණ්හා පිපාසාව සංසිඳවගෙන නෙමෙයි මේ යන්නේ. ඒ නිසා ඔන්න ආයි තව භාවයක් හම්බෙනවා. දැන් මේ තණ්හා පිපාසාව සංසිඳවා ගැනීම සඳහා විවිධාකාර උපක්‍රමත් තියෙනවා. නමුත් ඒ උපක්‍රම හරහා තණ්හා පිපාසාව සංසිඳුණා නම් ඇත්තටම අපිට ඊළඟ භවයකට යන්න දෙයක් නැහැ. මොකද අපේ තණ්හා පිපාසාව මේ භවයේදීම සංසිඳෙන්න ඕනේ. නමුත් අපි කොයිතරම් අපි කැමැති කැමැති දේවල් ලං කරගෙන තණ්හා පිපාසාව සංසිඳවන්න බැලුවත් ඒ අපි ඉදිරිපත් කරගන්න ක්‍රම හරහා පිපාසාව සංසිඳනවද එහෙම නැත්නම් තණ්හාව තව අපේ හිතේ වැඩි වෙලාද කියලා හිතලා බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ කියන විදිහට නම් අපි පොය සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රම හරහා තණ්හා පිපාසාව වැඩි වෙන එකයි වෙන්නේ. හරියට නිකන් අපි පිපාසෙට ලුණු වතුර බිව්වා වගේ. ඒ වෙලාවට නිකන් වතුර පිපාසෙන් මදි මේ නැති වුණා වගේ තේරුණාට අන්තිමට ලුණු වතුර නම් බිව්වේ පස්සේ ආයි පිපාසාව වැඩි වෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපි මේ ප්‍රිය අප්‍රිය වස්තුන් හරහා මේ තණ්හාව දුරු කරගන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ අපේ තණ්හා අනුසය වශයෙන් ඔන්න තව තව වර්ධනය වීමයි සිද්ධ වෙන්නේ. ඉතින් සෑහෙන ගැඹුරු කාරණා ඉතින් මේ ඔසේ මතු කරගන්න පුළුවන්. කෙසේ නමුත් දැන් මේ පුනර්භවයටත් එතකොට මේ තණ්හාව මුල් වෙන බව බුදුරජාන් වහන්සේ කියනවා. දැන් මේ පොණෝ භවිකා කියන පදේ ගත්තාම ඒක මේ ඊළඟ භවයකට යනවා වෙනුවට මේ මොහොතක වුණත් අපි මේ දෙයමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපි රූපවාහිනිය නරඹනවා. රූපවාහිනිය නරඹනකොට ඔන්න අපි හිතමු අපි මොකක් හරි අපි කැමති දර්ශනයක් බලමින් ඉන්නවා. ඉතින් ඒක අවසන් වුණාම අපි එතනින් නතර කරන්නේ නැහැ. ඔන්න අපි ඊළඟ නාලිකාවකට දාලා හරි ඔන්න තවත් දර්ශනයක් බලන්න යනවා. ඔන්න ඒකත් ඉතින් බලලා ඉවර වුණා. ඔන්න ඒක ඉවර වුණාට පස්සේ ඔන්න කලින් නාලිකාවට දාලා ඒක හොඳ එකක් යනවාද කියලා ඊළඟට බලනවා. ඊළඟට ඒක නැත්තම් ඔන්න තව එකකට දාලා ඔන්න ඒක හොඳ එකක් යනවාද කියලා බලනවා. දැන් මේ තණ්හාවේම මෙහෙවීමෙන් අපි ඊළඟ ඊළඟ ස්වභාවයකට ඊළඟ ඊළඟ භවයකට යාමක් තමයි මෙතනත් වෙන්නේ. මෙතන මේ භවය කියන වචනය ඇත්ත වශයෙන්ම මේ ඊළඟ භවයක් කියලා ඊළඟ ආත්ම භවයක් කියලා ගැඹුරට තෝරන වෙනුවට අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් අපි එක්තරා අන්දමකින් අත්දැකීමක් තුළ මුලා වෙන ස්වභාවයක් තියෙනවා. අපි මොකක් හරි අත්දැකීමක එක්තරා අන්දමකින් සතුටක් ලබනවා, සතුටක් භුක්ති විඳිනවා. ඒකේ අවසානයත් එක්ක අපිට උමනා වෙනවා අලුත් අලුත් අත්දැකීමක් ලබන්න. අලුතෙන් ආස්වාදයක් ලබන්න. ඉතින් අපි අපිට අලුතෙන් සැපයක්, ආස්වාදයක්, සතුටක් ලැබෙන අරමුණක් ඔන්න අපි ආයි හොයාගන්න යනවා. එතන ආයි ඔන්න පුනර්භවයක් සිද්ධ වෙනවා. ඒක අවසන් වෙනවත් එක්කම ඒක දිය වෙලා යනකොට ඒක ෂීන වෙලා යනකොට ඔන්න ආයි අපි තව එකක් හොයනවා. ඒතර මේ හැම දෙයකම හේතු ඔන්න තණ්හාව වශයෙන් පෙන්වනවා. ඒතර පොණෝ භවිකා කියලා විශේෂ පදයකින් බුදුරජාන් වහන්සේ මේ තණ්හාව හඳුන්ලා දෙනවා. ඊළඟට නන්දි රාග සහගත. ඔන්නේ ඒකේ තණ්හාවේ තියෙන ලක්ෂණයක් පෙන්නනවා. මේකේ යම් පමණක සතුටු කරන ස්වභාවයක්, అలවන ස්වභාවයකුත් තියෙනවා. දැන් අපි කැමති දෙයක්, කැමති කෙනෙක් ලං කරගත්තාම ඒ හරහා එක්තරා අන්දමකින් සතුටක් ලැබෙනවා. ඒ වස්තුවට ඒ දෙයට අපේ හිත ඇලෙනවා. එතකොට මේ සතුටු කරන ස්වභාවය ඇලෙන ස්වභාවය නිසා හරිම අමාරුයි ගැලවෙන්න. ඇලුනට පස්සේ හරි අමාරුයි ගලවන්න. ඉතින් ඔන්න වගේ ප්‍රශ්නයක් එතකොට මේ තණ්හාවේ යට තියෙනවා. අපි කැමැත්ත අනුව ඉදිරිපත් වෙනවා නැත්නම් අපේ කැමැත්ත අනුව අපි ලං කරගන්නවා. එතනම අපි ඇලෙනවා, එතනම සතුටු වීමක් තියෙනවා. ඒ හින්දා අපි අතර අතරින්න කැමති නැහැ. తත්‍ර తත්‍රාබි නන්දිනි. එතන එතන සතුටු කරනවා. එතකොට අපි හිත යන්නේ කොතනද? ඔන්න එතන සතුටු වෙනවා. ඊළඟට අලුත් තැනකට හිත යනවා. ඔන්න එතන සතුටු වෙනවා. මේ අලුතෙන් සතුට වෙච්ච තැන නිකන් දිය වෙලා යනකොට බොඳ වෙලා යනකොට ඒකේ සතුට අහිමි වෙලා යනකොට ඔන්න අපි අලුත් තැනක් අල්ලනවා. ඒ අලුත් තැන ආයි අපි ඇලෙනවා. తත්‍ර తත්‍රාභි නන්දිනි මේ එක ඒ ඒ ඒ තැන ඇලි ඇලි ඒ තැන ගැලි ගැලි ඒ තැන කිඳා බසිමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ තණ්හාව සියලුම දුකට හේතුව වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තණ්හාව ගැනම තවත් පැත්තකින් කියනවා නම් තවත් ගැඹුරට කියන්න පුළුවන් මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක මේ තවත් කරුණු කාරණා කීපයක්ම සඳහන් වෙනවා. ඒකෙදි මේ තණ්හාව පෙන්නලා දෙනවා මහුම්කාරියක් වශයෙන්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මහුම්කාරියක් කරන්නේ මේ රෙදි දෙකක් එකට තියලා ගැට දාන එක. එහෙම නැත්නම් අපි හිතමු මහන මැෂිමකින් සිද්ධ වෙන්නේ මේ රෙදි දෙකක් තියෙනවා. රෙදි දෙකේ ඒ ඉන්දි කට්ට උඩට යනවා යටට යනවා උඩට යනවා යටට යනවා. ඒ උඩට යටට යන යන වාරයක් පාසා රෙදි දෙක එකට මෝට්ටු වෙනවා, එකට ඇලෙනවා, එකට කැට කැසෙනවා. දැන් මේ කාරණාවම බුදුරජාන් වහන්සේ උපමාවක් වශයෙන් පෙන්වනවා මේ තණ්හාව මෙන්න මේ වගේ මැහුම් කාර්යයකට නැත්තම් මේ ගැට දමන ස්වභාවයකට එකට అలවන ස්වභාවයකට සමාන කරලා පෙන්වනවා. සිබ්බණී කියන වචනේ පාවිච්චි වෙනවා. එතන එතකොට මේ ගැටලන්නියක් වශයෙන් මහුම් කාර්යයක් වශයෙන් තණ්හාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ විවිධාකාර විග්‍රහ වලින් මේ විවිධාකාර විස්තර වලින් අපිට පෙන්눔 කරන්නේ මේ දහමේ මේ තණ්හාව කොයිතරම් අපිව වෙලාගෙන ඉන්නවද කියන ස්වභාවය. අපි දන්නේ නැති වුණාට අපි තුල මේ තණ්හාවෙන් කරන මෙහෙවීමක් තියෙනවා. අපි ඒකයි අර තණ්හාවට දාස වෙලයි කියලා කියන්නේ අපි හිතන්නේ මේ අපි සතුට වෙනවා කියලා. මම සතුට වෙනවා කියලා. නැත්තම් මට ඕන දේ සිද්ධ වෙනවා කියලා. නමුත් යට තියෙන්නේ තණ්හාවේ මෙහෙවීමක්. අපි වැඩ කළා තියෙන්නේ තණ්හාව කියන කියන දේ අනුවයි. අපි හිතන්නේ මට ඕන දේ සිද්ධ වෙනවා. මට මම මම කරන්නේ මට ඕන දේ. නැත්තම් මම කරන්නේ මම ලං කරගන්නේ මම කැමති දේ. කියලා තමයි ඉතින් මේ මම මුල් කරගෙන අපි හිතුවට යට තියෙන්නේ තණ්හාව. ඔන්නේ ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ මතු කළ දෙන්නේ. එතකොට මේකේ තවත් ගැඹුරකට යද්දී දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සරලව මේ කාරණාවන් තේරුම් ගැනීම සඳහා අපි හිතමු දැන් කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා අපි කෙනෙක්ගේ රූපයක් බලනකොට අපි හිතමු වෙන කෙනෙක් රූපයක් බලනවා. වෙන කෙනෙක්ගේ කණ්ණාඩිය ඉදිරියේ ඉන්නවා. හැබැයි ඒ කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බය හරිම ලස්සනයි. අපි කෙලිම ප්‍රතිබිම්බයට අපේ හිත ඇලුනොත් මේ ඇවිල්ලා කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බයක් කියන එක අපේ හිතෙන් අමතක වෙලා යනවා. වෙනත් වචන වලින් කියනවා නම් අපි චිත්‍රපටියක් බලන්න ගියාම දැන් මේ චිත්‍රපටිය පෙන්නන චිත්‍රපටි ශාලාවේ ඔන්න තිරයක් තියෙනවා. මේ තිරය මතට එතකොට මේ ආලෝක කදම්බයක් පතිත කළා. එතන විවිධාකාර දර්ශන පෙන්නවා. නළු නිලියෝ ඉන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, සිප ගන්නවා, වැළඳ ගන්නවා. ඉතින් විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. අපි තනිකරම ජීවත් වෙන්නේ මේ චිත්‍රපටිය තුල. දැන් මේක මේ චිත්‍රපටිය බව අපිට අමතක වෙනවා. ඒතර මේ අමතක කිරීම සම්පූර්ණයෙන්ම මේ තණ්හාව මුල් කරගෙනයි සිද්ධ වෙන්නේ. ඒ කාරණාව තමයි මේ මජ්ජේ සූත්‍රයේ පුරාවට අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ විවිධාකාර කරුණු කීපයක දායකත්වය නිසා සිද්ධ වෙන දේ ඒ ප්‍රධාන කරුණක දායකත්වයේ මේ තණ්හාව මගින් නිකන් මේ හංගනවා. ඒ ප්‍රධාන කාරණාවක් වහලා තණ්හාවෙන් ඒක වහලා අපිව වෙන තැනක අලවනවා. අපිව නිකන් මුලා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අර චිත්‍රපටයකට අපේ හිත ගිහාම අපි ඒ චිත්‍රපටය තුලම ජීවත් වෙනවා. අපි හිතමු ඒකේ කෙනෙක් අඬනකොට ඔන්න අපිට දුක ඇති වෙනවා. කෙනෙක් hina වෙනකොට අපේ හිතේ සතුටක් ඇති වෙනවා. ඒකේ කෙනෙක් ගහ ගන්නකොට බැන ගන්නකොට ඔන්න අපේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ඒකේ මොකක් හරි ත්‍රාසජනක දෙයක් සිද්ධ වෙනකොට අපේ හිතේ ත්‍රාසජනක හැඟීම පහළ වෙනවා. ඉතින් අපි තනිකරම මේ චිත්‍රපටි ලෝකයේ තුල තමයි අතරමං වෙලා ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේක මේ චිත්‍රපටියක් කියන එක අපිට සම්පූර්ණයෙන් අමතකයි. අපි ඉන්නේ සම්පූර්ණ සිනමා ලෝකයක. නමුත් අපි මේ සැබෑවෙන් අයින් වෙලා මේ මුලාවක් හරහායි මේ සතුට භුක්ති විඳින්නේ කියන එක අපිට සම්පූර්ණයෙන් මේ වෙලාවේදී අමතකයි. මේ මුලාවක් හරහා අපි තුල මෝහය වැඩි තරමට වැඩි වැඩි පමණට අපේ මෝහයෙන් මත් වෙලා නම් අපි ඉන්නේ. ඔන්න මේ චිත්‍රපටිය සෑහෙන රස විඳ ගන්න පුළුවන්. මොකද අපි මෝහයක ඉන්නේ. සම්පූර්ණ අන්ධකාරයකයි අපි ඉන්නේ. ඉතින් මේ අන්ධකාර ස්වභාවය, මේ ඇත්ත වහන ස්වභාවය මේ එක පැත්තකින් අවිද්‍යාවෙත් අනිත් පැත්තෙන් තණ්හාවෙත් ක්‍රියාකාරීත්වය හරහා සිද්ධ වෙනවා. දැන් අපේ ඇහෙන් රූපයක් බලනකොටත් ඉතින් මේ විදිහට අපි ඒ රූපයේ තියෙන මනස්කාන්ත බව නිසා, ඒ රූපයේ තියෙන අලංකාරය නිසා අපේ හිත ඇලුනොත් මේක මේ රූපයත් අපේ ඇහත් මුල් වීමෙන් ඇතිවෙච්ච දැනීමක් කියන කාරණාව අපිට අමතක වෙලා යනවා. මෙතන තියෙන එක්තරාන්දකින් බොහොම සූක්ෂම කාරණාවක් බුදුරජාන් වහන්සේගේ දහමට අනුව කියනවා නම් ඇහැට රූපයක් ආපాతගත වුනහම මේ අපි හිතමු ඇහි තියෙන යම්කිසි ස්වභාවයක ඒක ආපాతගත වෙලා එක්තරා පුංචි ඡායාවක් විතරයි අපේ මේ ඇහි ඇති වෙන්නේ. නමුත් අපේ හිත ඒක ලොකුවට අරගෙන මෙන්න රූපයක් දැක්කා. ඒ රූපය හරිම ලස්සනයි. ඒ රූපේ හැඩරුව මෙහෙමයි. කියලා ඔන්න අපේ හිතෙන් ලොකු කතන්දරයක් ගොතලා අර ඇත්ත වශයෙන් ඇහැ තුල සිද්ධ වෙච්ච ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අපට අමතක කරලා දානවා. ඒක වහලා දානවා, හංගලා දානවා. අපි සම්පූර්ණ මේ දැක්ක දේ මත මත් වෙනවා. දැක්ක දේ මත අපි මුලා වෙනවා. මේ මුලා වීම සම්පූර්ණයෙන්ම එතකොට තණ්හාවේ ක්‍රියාකාරීත්වය හරහා සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ කනට සද්දයක් ඇහුණාමත්, ඒ වගේමයි නාසයට ගඳක් සුවඳක් දැනුණාමත්, ඒ වගේමයි දිවට රසයක් දැනුණාමත්, කයට ස්පර්ශයක් දැනුණාමත්, හිතට යම්කිසි සිතුවිල්ලක් පැමිණියාම. අපි ඒක මේ අරමුණක ස්වභාවයෙන් තේරුම් ගන්න තරම් අපේ හිත ශක්තිමත් නැහැ. අපි වඩාගත් සිතක් නැත්තම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ තණ්හා බරිතව අපි ඒ ඒ දේවල් වළඳ ගැනීම හරහා අර ඇත්ත වශයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය යටපත් වෙලා යනවා. ඉතින් මේ காரணාවන් ඔහොම විස්තර කරනකොට කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් තව පැත්තකින් මේ තණ්හාවේම කොයි තරම් අපි ඇලිලා ගැලිලා තියෙනවද කියන කාරණාව බුදුරජාන් වහන්සේ එක තැනකදී කියනවා තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති කියලා. දැන් අපි හුඟක් වෙලාවට අපි තුමු මේ ලෝකේ අපි ඉපදුනාට පස්සේ අපි හිතනවා ඔන්න මට සහකාරයෙක් ඕනේ, සහකාරියක් ඕනේ, මට පළු පාළුවට කවුරු හරි ඕනේ, මාත් එක්ක එකට ඉන්න කවුරු හරි ඕනේ කියලා අපි කවුරුම හරි මේ තව කෙනෙක්ව ලං කරගන්න හදනවා. අපි තුමු මට යාළුවෙක් ඕනේ, මිත්‍රයෙක් ඕනේ කියලා හරි අපි ලං කරගන්න බලනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කවුරු හරි මේ සංසාර ගමනේදී අපි මේ දෙවැනි කෙනෙක් වශයෙන් දෙවැන්නෙක් වශයෙන් සහකාරයෙක් වශයෙන් අපි අරගෙන ගියා නම් මේ අරගෙන ගිහලා තියෙන වෙන කාවත් නෙමේ තණ්හාවයි කියලා. තණ්හා දොතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාර. මේ දීර්ඝ වූ සංසාර ගමනේදී මේ ඒ ඒ සත්වයාට දෙවැන්නෙක් හිටියා නම් ඒ දෙවැන්නා වෙන කිසිම කෙනෙක් නෙමේ තණ්හාවයි කියලා. ඉතින් ඒකාතකින් බැලුවාම අපි තනියෙන් යන ගමනක් නෙමේ මේ සංසාරේ තිබිලා තියෙන්නේ. අපි ගිහිල්ලා තියෙනවා තව එක්කෙනෙක් එක්ක ඒ වෙන කවුරුවත් එක්ක නෙමේ තණ්හාවත් එක්ක. අපි හිතන්නේ නම් අපි සින්දුවල කියන්නේ නම් මට එයාම ඊළඟ භවයේ හම්බෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඒ යට තියෙන තණ්හාවයි කියලා මම මේ අහුවෙලා ඉන්නේ කියන කාරණාව අපිට අමතක වෙලා යනවා. අපි මේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා කියන්නේ ඒ එතන එතන තමයි අපි ඇලෙන්නේ. ඔය සාමාන්‍යයෙන් කියමනක් තියෙන හිත ගිය තැන මාලිගාව කියලා. අපේ හිත ගියේ කොතෙන්ටද? අන්න එතන අපි ඇලෙනවා. සමහරවිට ඉතින් ඒක ගන්න දෙයක් නැහැ. නමුත් හිත ගිහිල්ලා. හිත ගියා නම් ඔන්න ඇලිලා. ඉතින් අපි මේ ඇලීම මත ඒ ගැලීම මත, ඒ මුලා මත ඔන්න අපි එතන ජීවත් වෙනවා. එතන වෙනම ලෝකයක් හදා ගන්නවා. එතනම ඇලි ඇලි, එතනම ගැලි ගැලි අපි ජීවත් වෙනවා. තව තව තණ්හාව වර්ධනය වීමක් වෙන්නේ. අන්තිමට තණ්හාවට දාස වෙනවා. ඒකේ අප්‍රුමත් අප්‍රුප්තිමත් බවකින් අපි මේ යනවා. ඉතින් මේ අනුව බලනකොට තේරෙනවා ඉතින් මේ භවයේදීත් අපි තණ්හාවට දාස වෙලා තණ්හාව දෙවෙන්නා කරගෙන කටයුතු කරනවා. ඊළඟ භවයේදීත් අපි මේ විදිහටම තණ්හාවට දාස වෙලා තණ්හාව දෙවෙන්නා කරගෙන කරටත දාගෙන තණ්හාවත් එක්ක ගමන් කරනවා. ඊළඟ භවයේදීත් අපි තණ්හාවටම දාස වෙලා දෙවැන්න කරගෙන තණ්හාවේම කරණත දායන අපි ගාන කරනවා. ඒතකොට මේකේ කවදද අපි නිමාවක් දකින්නේ. ඉතින් මේ කාරණාවන් තමයි ඒකාතකින් අපිට මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. හරි ලස්සන ධම්මගත ධම්මපද ගාතාවක බුදුරජාන් වහන්සේ පෙන්නනවා කොයි තරම්නම් මේ විදිහට මේ තණ්හා උගුලට මේ සත්‍යය අහු වෙලා තියෙන්නේ කියලා. සමහරවිට මේ පින්වතුන්ට මතක් වෙන්නත් පුළුවන්. හරි ලස්සන ධම්මපද ගාතාවක් එනවා තණ්හා වගේ බුදුරජාන් වහන්සේ කියනවා තණ්හාය පුරක්කතා පජා පරිසප්පන්ති සසෝව බන්දිතෝ සංයෝජන සංග සත්තා දුක්ඛම් මුපෙන්ති පුනප්පුනං චිරාය දැන් අපි හිතලා බලමු මෙහෙම ස්වභාවයක් ඔන්න බොහොම අහිංසක හාවෙක් ඉන්නවා දැන් මේ හාව අහු වෙනවා උගුලකට බොහොම හාව කියන උපමාවෙන් අපිට තේරෙනවා හාවෙක් කියන්නේ බොහොම අහිංසක සතෙක් ඌ කොයි දෙයකටත් බොහොම බයයි සැකයි ඉතින් මේ හැබැයි අවාසනාවට මේ හාවව දැන් උගුලකට අහු වෙලා තියෙනවා අහුවෙලා දැන් ඉතින් ඒත් හාවා දන්නේ නැත්තම් මේ උගලකට අහුවෙලායි තියෙන්නේ කියලා හාවා පයින්නවා. ඔන්න පිම්මක් පයින්නවා. පැන්නට අර උගලට අහුවෙලා තියෙන නිසා අපි තුමු වැලක වරපටක බැඳිලා නම් තියෙන්නේ. කොයි තරම් ඈතට පැන්නත් එයා එතන වැටෙනවා. කියන්නේ ඒ වැලේ දිගට පමණට ගිහිල්ලා වැටෙනවා ආයිත්. ඊට අපි හිතමු එතන දැන් අසරණයි කියලා Tamanට තේරුණා Taman අහුවෙලයි කියලා තේරුණා ඔන්න වෙන පැත්තකට පයින් වෙන පැත්තකට පැන්නත් ඒත් අර වරපටේ බැඳිලා නම් තියෙන්නේ ආයිත් එතනම වැටෙනවා කියන්නේ ඒ වරපටේ දිගින් එහාට යන්න විදිහක් නැහැ. ඔන්න එතනින් පැනන තේරුමක් නැහැ. එතන අසාර්ථකයි. ඔන්න තව තැනකට පයින්නවා. තව තැනකට පැනනත් ඒත් අර වරපටෙන් බැඳලා තියෙන්නේ ආයෙත් වැටෙනවා. ආයෙත් පයින්නවා. ওই විදිහට විවිධාකාර අන්දමින් මෙයා පැන පැන පැන පැන මේ හාව කොයිතරම් උත්සාහවත් වුණත් මේ තණ්හාව කියන يعني මේ මේ වරපටේ බැඳිලා නම් තියෙන්නේ මේ උගුලට අහු වෙලා නම් තියෙන්නේ මේ මේ හාවට ගැලවීමක් නැහැ. ඒකට මෙන්න මේ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ තසිනාය පුරක්කතා පජා මේ තණ්හාව පෙරටු කරගත් ප්‍රජාව පරිසප්පන්ති සසෝව බන්දිතෝ මේ කොයිතරම් වෑයම් කරත් නැවත නැවතත් මේ හරියට අර උගලට අහුවෙච්ච නැත්නම් වරපටකට බැඳිච්ච හාවෙක් වගේ නැවත නැවතත් දුකටපත් වෙනවා සංයෝජන සංග සත්තා දුක්ඛම් උපෙන්ති පුනප්පුනම් පුරාය පුනප්පුනම් චිරාය බොහෝ කාලයක් තිස්සේ නැවත නැවතත් මේ දුකටපත් වෙනවා එතකොට අපි කොයිතරම් උත්සාහවත් වුණත් ඒතර සංසාරයක් පුරා අපි භව ගණන් පුරා කල්ප ගණන් පුරා ඒතර මේ තණ්හාවට බැඳලා තමයි කටයුතු කරලා තියෙන්නේ. අපි දැන් විවිධාකාරාන්දමින් මේ භවයෙන් එහා භවයකට පයින්නෝ. අර හාව පන්න වගේ මේ භවයේදී අපි තෘප්තිමත් උනේ නැහැ. ඉතින් ඊළඟ භවයකට යනවා තෘප්තිමත් බව ඇති කරගන්න. නැත්තම් තෘප්තිමත් වෙන්න. නමුත් තණ්හාවේ උගලට අහු වෙලා ඉන්නේ. එහෙනම් තණ්හාවේම බැඳිලා නිසා ඔන්න එතනත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඊළඟ භවයකට පයින්නවා. පැන්නට එතනත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔන්න ආයෙ තව භවයකට පයින්නවා. එතනත් තෘප්තිමත් වෙන්නේ නැහැ. අපිට මේ කාරණාව නොතේරෙනවා මේ සෑහෙන කාලයක් තිස්සේ, දීර්ඝ කාලයක් තිස්සේ මේ විදිහට අපි සංසාරේ සැරිසරනවා මේ තණ්හාව දෙවන්න කරගෙන හැබැයි නැවත නැවතත් දුකටමයිපත් වෙන්නේ. නැවත නැවතත් දුකටමයිපත් වෙන්නේ. ඉතින් මේ නිසා මේ තණ්හාව ගැන ඉගෙන ගැනීම, තණ්හාව ගැන සෑහෙන වැටහීමක් ඇති කර ගැනීම එකතකින් මේ සංසාර උගුලෙන් ගැලවෙන්න අපේ හිතේ යම් පමණක හැඟීමක් ඇති කරනවා. එහෙම නැත්නම් අපි මේ තණ්හාවට සම්පූර්ණයෙන්ම දාස වෙලා තණ්හාවෙම හිර වෙලා තණ්හාවෙන් ගැලවෙන්න බැරුව අපි ඉන්නකොට මේ අපි හිතන්නේ අපි ජයග්‍රහණය කළා. නැත්නම් අපි බොහොම සතුටින් සමාදානයෙන් එහෙම නැත්නම් අපි සම්පූර්ණ අනිත්‍යයට වඩා යම් පමණක වස්තු සම්භාරයක් රැස් කරගෙන ඉන්නවා කියන හැඟීමක් තමයි අපේ හිතේ එන්නේ. නමුත් යට தත්ත්වය දිහා බැලුවොත් අපි කළා තියෙන්නේ මේ තණ්හාවට දාසකමක් නම් අපි කළා තියෙන්නේ තණ්හාව නැවත නැවත පෝෂණය කිරීමක් නම් අපේ සිත් සතන් තුළ තියෙන තණ්හා අනුසය පෝෂණය කිරීමක් නම් අපිට මේ සංසාරයෙන් ගැලවීමක් ගැන නම් හිතන්න බෑ. මෙලෝ වශයෙන් අපිට යම් පමණක සතුටක් භුක්ති විඳ ගන්න අපි හැකි වේවි. නමුත් දිගින් දිගට සංසාරේ ගමන් කරනවා මිස සසරින් මිදීමක් කියලා දෙයක් අපිට හිතා ගන්න බෑ. ඉතින් ඒ කාරණා අනුව අපිට තේරෙනවා දැන් මේ තණ්හාව සෑහෙන්න අපිව වෙලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. නිකන් හරියට වැලක් වගේ තණ්හාව වෙලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා මේ සත්වයාව. එතකොට මේ තණ්හාව කොයිතරම් කියන්නේ අයින් කරන්න උත්සාහත් කරත් උත්සාහත් උනත් නැවත නැවතත් අපිව වෙලා ගන්න ගතියක් තියෙනවා. ඒකම තවත් ධම්මපදයේම කියනවා. හරියට මේ අපි කොයිතරම් ගහක අතුපතර කපලා දැම්මත් ඒ අතුපතර කොයිතරම් කැපුවත් මුදුන් මුල කපලා දැම්මේ නැත්තම් මුලින්ම කපලා මුල මුලිනු පුටා දැම්මේ නැත්තම් නැවතත් මේ ගහ ලියලනවා. ඔන්න ඒ වගේ තමයි කියන මේ තණ්හාව අනුසයක් වශයෙන් තියෙන තා මේ තණ්හා අනුසය උදුරා දමන්නේ නැත්තම් තණ්හා අනුසය සම්පූර්ණයෙන් මුලින් උපුටා දමන්නේ නැත්තම් ඔන්න මේ සංසාරයට නැවත නැවතත් එනවා. ඉතින් ඒ නිසාම බුදුරජාන් වහන්සේ කියන මේ නිවන තමයි තණ්හක්ඛය කියන්නේ කියලා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ තරම් පැතිරිච්ච මේ තරම් එකාතකින් භයානක මේ තරම් වෙලිච්ච මේ තරම් හාත්පස පැතිරිච්ච සියලුම ප්‍රශ්න වලට මුල තණ්හාව කියලා මේ කාරණානුව බුදුරජාන් වහන්සේ පෙන්වන්න පෙන්වන්න පෙන්ලා තියෙන විවිධාකාර සූත්‍රවල ඒ අනුව අපිට තේරෙනවා ඉතින් යම් ආකාරකින් මොකක් හෝ උපක්‍රමයකින් තණ්හාව දුරු කරන්න පුළුවන් නම් තණ්හාව ශේ කරන්න පුළුවන් නම් ඔන්න එක අතකින් එතකොට සංසාරයෙන් ගැලවෙන්න එකම උපක්‍රමයක් බවට පත් වෙනවා. එතකොට තණ්හාව ශේ කිරීම සඳහා තණ්හාවත් පාවිච්චි කරන්න පුළුවන්. තණ්හන් නිසාය තණ්හා පහතබ්බෝ කියලා සූත්‍රවල සඳහන් වෙනවා. ඔය වික්කුණු පස්සේ සූත්‍රය එහෙම සඳහන් වෙනවා මේ තණ්හාවම මුල් කරගෙන තණ්හාව ශේ කරන්නයි යන්න ගමනක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට අපි හිතමු මේ සංසාරයෙන් මිදෙන්න උවමනාවක් ඇති වෙනවා. මේක මේ සංසාරයක් පුරා භවයක් පුරා භව ගමන් භව ගමනේ යෙදිච්ච ප්‍රමාණය ගැන යම් පමණක බියක් තේරිලා සසර බියක් තේරිලා මේ සංසාරයෙන් අත මිදෙන්න යම් කෙනෙක් නෙකම්ම ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම් එතනත් එක්තරාන්දමකින් පුංචි ඡන්දයක් තියෙනවා කැමැත්තක් තියෙනවා නමුත් ඒ ඡන්දය තියෙන්නේ ඒ කැමැත්ත තියෙන තණ්හාව ෂේ කරන්න අපි සාමාන්‍යයෙන් වෙනත් දෙයක් අයත් කරගන්න අපි කැමති දෙයක් ලං කරගන්න උත්සාහවත් කරත් උත්සාහත් වෙද්දී ඒ දේ අපි ලං වුණා ඒ දේ අපි අයත් කරගත්තට පස්සේ අපේ හිත වෙන දෙයක් සඳහා යනවා. ඒ ලබාගත් දේ අවසానයි ඒක අපිට ලැබුණා. ඒක ගැන තිබිච්ච තණ්හාව මදපමණින් සෑහීමටපත් වුණා. නමුත් ඔන්න වෙන දෙයක් ගැන අපේ හිත ඔන්න දැන් අලුතෙන් ඉල්ලනවා. ඔන්න ඒ දේ ගැන අපි ඊළඟට කටයුතු කරනවා. ඉතින් මේ වගේ අපි කොයිතරම් අපිට දේවල් අයත් කරගත්තත් ලං කරගත්තත් ඒ හරහා තණ්හාව පෝෂණය වීමක් මිසක් තණ්හාව ෂේ වීමක් වෙලා නැහැ. නමුත් යම් කෙනෙක් කැමැත්තක් ඇති කරගත්තොත් මේ තණ්හාවම ෂේ කරන්න. මේ තණ්හාවම ප්‍රහාණය කරන්න, තණ්හාවම දුරු කරන්න අන්න එතන තියෙන අමුතු જાතිය කැමැත්තක්. කියන්නේ දැන් මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් තියෙන කැමැත්තක් නෙමෙයි මේ හේතුවම දුරු කරන්නයි කැමැත්ත තියෙන්නේ. මෙතෙක් කාලයක් අපි කරේ මේ හේතුව තේරුම් ගන්නේ නැතුව අපි ප්‍රතිඵලයට විවිධාකාර පැලැස්තර යොදමින් කටයුතු කිරීමක්. යට තියෙන තණ්හාව කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේ උඩ මට්ටමේ ක්‍රියාත්මක වීමක්. අපි මේ උඩෙන් පලස්තර දානවා. නමුත් යට තණ්හා පෝෂණය වෙනවා. ඒ උඩින් පලස්තරයක් දැම්මට ආයෙත් තණ්හාව වැඩෙනවා. දැන් යම්සි කෙනෙක් මේ කාරණාවන් තේරුම් අරගෙන බුදු බණට සවන් දීලා යම්සි කෙනෙක් උත්සාහත් වෙනවා නම් තණ්හාවම ෂේ කරන්න. තණ්හාවටම යම්කිසි පාඩමක් උගන්වන්න. තණ්හාවම අයින් කරන්න. තණ්හාවම නැති කරන්න. අන්න ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්වන විදිහට තණ්හක්කයෝ නිබ්බාණං. එතකොට මේ තණ්හාම ෂේ වුණා නම් තණ්හාම යම් කෙනෙක් මුනිට උපදා දැම්මා නම් අන්න එතන නිවීමක් තියෙනවා. අපි හෙට මේ ධර්මදේශනාදී බලාපොරොත්තු වෙමු. මේ මොකද්ද බුදුරජාන් වහන්සේ එතකොට මේ තරම් මේ ගැඹුරු නැත්නම් අපිව වෙලාගෙන තියෙන මේ සංසාරගත සත්‍යාගේ මේ තරම් මේ දෙවෙන්නක් වශයෙන් පෙන්වන මේ තණ්හාව මේ තරම් ගම්භීරව තියෙද්දි වෙලාගෙන තියෙද්දි කොහොමද එතකොට මේ වගේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්නේ? කොහොමද බුදුරජාන් වහන්සේ මේ තණ්හාවෙන් මේ සත්‍යව මුදාගන්නේ? මොකද්ද එතකොට මේකට ගන්න පුළුවන් විසඳුම? මේ කාරණා සම්බන්ධයෙන් අපි හෙට ධර්මදේශනාවදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් මම හිතනවා අද මේ සාකච්ඡාවෙන් හුඟක් දුරට අපේ සිද්ධාන්ත වශයෙන් යම් යම් කරුණු කාරණා වශයෙන් ඉදිරිපත් උනේ. ඉතින් මේ කාරණාවන් උනත් අපේ යම් පමණකින් ගැඹුරින් හිතලා බලනවා නම් අපි කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් එහෙම නැත්නම් අපි මේ යන අපි මේ යන සංසාර ගමනේදී අපි හුඟක් වෙලාවට අපි සතුටු වෙනවා අපිට මේවා ලැබුණා අරවා ලැබුණා මම කැමති කෙනා ලැබුණා කම කැමති දේ ලැබුණා ඔය වගේ දේවල් කියමින් නමුත් ඒ හරහා අපි කරලා තියෙන මේ තණ්හාව පෝෂණය කිරීමක් නම් තණ්හාව තව තව වර්ධනය වෙලා මිසක් මේකෙන් පූර්ණ තෘප්තිමත් භාවයකටපත් වෙලා නැහැ. එහෙනම් අපිට හිතන්න කාරණාවක් තියෙනවා මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේදී අපි කොහොමද මේ සාමාන්‍ය පුළුවන් තරම් අපි කැමති කැමති දේවල් ලං කරගනිමින් ලං කරගනිමින් යන ගමනක් වෙනුවට කොහොමද මේ ඇතුළෙම තියෙන ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ අර අපි අද කතා කරපු මේ සූත්‍රයේත් ඒ කියන්නේත් මේ විවිධාකාර කලකෝලාහලයන් විවිධාකාර විවාදයන් මේ මේ විවාදයන් තිබුණට මේකේ මුලට මුලට මුලට ගිහාම අන්තිමට මූලයක් වශයෙන් හේතුවක් වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් පෙන්වන්නේ තණ්හාව. එතකොට මේ අපි මේ පිටට කොයිතරම් පැලස්තර යෙදුවත් තණ්හාව මුලිනු පුටා දමන්නේ නැතුව මේ සංසාරෙන් ගැලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා අපි කරන භාවනාවක් කරහා තණ්හාව ෂේ වෙන්නේ නැත්තම්, දැඩි ග්‍රහණය අයින් වෙන්නේ නැත්තම්, මම මමත්වයේ දුර වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ තණ්හාව ෂේ වෙලත් නැහැ. එහෙනම් අපේ අපි කරපු භාවනාවෙන් ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. අපි නිවැරදි භාවනාවක් කරනවා නම් ඔන්න තණ්හාව ෂය වෙන මාර්ගයක අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලමු නේද නැත්නම් අපි යම් විමසීමක් කරලා බලමු. එතකොට බුදුරජාන් වහන්සේ දෙන විසඳුම මොකද්ද? ඒ භාවනාවක් කරා කොහොමද තණ්හාව ෂය වෙන්නේ කියලා. ඉතින් ඒ කාරණාව හෙට කතා කරන්න බලාපොරොත්තු වෙමින් අද දින ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.